හොඳයි අද දවසේ අපි පංචශීලය පිළිබඳව ගොඩාක් ගැඹුරු කාරණා අපගේ දෛනික ජීවිතයත් එක්ක පංචශීල් සමාදන් වෙන්නේ කොහොමද? නිවසේ අපි විසින් සිදු කරන සෑම කාරණාවක් තුළින්ම පංචශීල් සමාදන් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ දෙපෝයේ දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එනම් මේ පින්වතුන් අද දවස තුලදී පංචශීලය සමාදන් වීම පිළිබඳ වැඩසටහනක නිරත වෙන්න යනවා. අපි নমස්කාරය කියලා අපි පළවෙනි ශික්ෂාපදය ධර්ම දේශනාවක් වශයෙන් දැන් ශ්‍රවණය කරන්නට සූදානම්. අපි ඉස්සෙල්ලාම කතා කරන්නට බලාපොරොත්තු වෙන සික්කපදය තමයි පානාති පාතා වේරමණී සික්ඛාපදං කියන එක. අපේ ජීවිතය තුළ අපි සත්ව ඝාතනය කරලා නැති වෙන්න පුළුවන්. අපගේ අතින් මිනිස් ජීවිතයක් නැති නොවන්නට පුළුවන්. අප විසින් සත්ව හිංසා නොකරන්නටත් පුළුවන්. නමුත් පින්වතුනි මේ පන්සල් පදපා අරියට රැක්කනම් ආරක්ෂා කළානම් මේ පන්සල් පද තුලින් අපට පුළුවන්කම තියෙනවා සමාධියක් ලබා ගන්න මේ සමාධිය තුලින් අපට පුළුවන්කමක් තියෙනවා ප්‍රඥාවට සමවදින්න. එහෙනම් අපේ ජීවිත තුළ පංචශීලය අපි සමාධිය වුණා නම් අපි තුල සමාධිය මේ වෙනකොටත් තියෙන්න ඕනේ. නමුත් මේ පින්වතුන් තුල සමාධියක් තියනවද කියලා අහුවාම අපට පොඩි සැකයක් තියෙනවා. මගේ ජීවිතේ මම මේ පවත්වාගෙන යන මේ චර්යාව සමාධි චර්යාවක්ද එහෙම නැත්නම් මීට වඩා සමාධිය කියලා වෙන එකක් තියනවද කියන එක. මේ ප්‍රශ්නෙට උත්තර වශයෙන් අපගේ ජීවන රටාව චර්යාව විමර්ශනයට භාජනය කළාම අපට පැහැදිලි වෙනවා මේ පංචශීල කියන එක අර පද වලින් මේක ශ්‍රවණය කරලා ඇස් දෙක පියාගෙන එක තැනක වාඩි වෙලා ධර්මශාලාවක් වගේ ස්ථානගත වෙලා ඉතියාම රකින්න එකක් නෙමෙයි එහෙම රකින්න පුළුවන් නම් මේ පංචශීලය අද ලෝකේ ඉන්න සෑම කෙනාම රකිනවා. කොහොමද රකින්න ලේසිම ක්‍රමේ? පංචශීල් පද පහ හොඳට ශ්‍රවණය කළා. තමන්ගේ වස්ත්‍ර ටික සුදු පාටට වෙනස් කරගත්තා. ධර්මශාලාවකට ඇතුල් වෙලා බොහොම සංවරව වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්නවා. දැන් මේ පංචශීල් රැකිලාද මේම පංචිල් රකින්න පුළුවන් ක්‍රමයක් තථාගතයන් වහන්සේ දේශනා කළේ නෑ. එහෙනම් මේ වාසනාවන්ත පින්වතුන්ට අද දවසේ උත්තරීතර දවසක් බවට පත් වෙනවා. අද අපි මේ පංචශීලයේ අපේ දිනචර්යාවත් එක්ක අපගේ ජීවිතයත් එක්ක මේක පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳ අද අපි අවබෝධය ලබනවා. එහෙනම් මේ පින්වතුන් වාඩි වෙනකොට නැගිටිනකොට කතා කරනකොට ඈත බලනකොට දුර බලනකොට ළඟ බලනකොට අතේ තියෙන දේවල් බලනකොට මේ සෑම අවස්ථාවක් තුළම මේ පංචශීලය බිඳෙනවා මේක බිඳෙන ක්‍රමවේදයක් තමයි දැන් බලන්න සොරකම් කිරීමට කර්මපාක් සම්පූර්ණ වෙන්න ඕනේ ඒක මේ පින්වතුන් හොඳටම දන්නවා එහෙනම් සොරකම කියන එක හොරකම් කරන්න අවශ්‍ය නැහැ. මේ කරුණු එකක්කාරී සම්බන්ධ නම් එයත් මේ හොරකමට කොහෙන් හරි තැනකින් සම්බන්ධයි. එහෙනම් ප්‍රාණය ඝාතනය කරන්න අවශ්‍ය නැහැ. ප්‍රාණය ඝාතනය කිරීමේ කාර්යය අපි විසින් සිදුවෙන්න අවශ්‍ය නැහැ. වෙන කෙනෙක් විසින් සිදුවෙනවා නම් වෙන කෙනෙක් විසින් වෙනා වෙන්නා වූ කාර්යයට අනුබල දුන්නාම ඇති. අපිත් ඒ සික්ඛාපදයට අවුල් සාගත කෙනෙක් බවට පත් වෙනවා. දැන් බලන්න මේ පාණාතිපාතා කියන මේ සික්ඛපදය තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පරපණ නැසීම පමණක් නෙමෙයි. අපි ජීවිතය විනාශ කරන්නම අවශ්‍ය නැහැ. විනාශ වෙන්න මොනාරි කටයුත්තක් කළා නම් ඒකත් මේකට අදාළයි. අපි කෙනෙකුගේ අනාගතයට බාධා කරනවා. එයාගේ වර්ධනයට සංවර්ධනයට යම් යම් ගැටලු හදලා තියෙනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ පාණාතිපාතා කෙලින් එයාව මැරුවේ නැහැ. එයා මේ ලෝකයේ අකාලේ මැරෙන්න ගොඩාක් දුකටපත් වෙන්න අවශ්‍ය විදියට එයාට යම් යම් කරුණු සකසුරුවක් කළා. මේ විදිහට අපට පුළුවන්කම තියනවා කෙනෙකුගේ ප්‍රාණ ධාරිතාව ප්‍රපාතයට එහෙම නැත්නම් පාලට එළන්න. අපගේ ජීවිතය තුළදී අපි මේ වගේ කටයුතු අනන්ත අප්‍රමාණ කරලා තියෙනවා. කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්කම තියෙද්දී උදව් උපකාර නොකර සිටීම කියලා කියන්නේ එයා විනාශයට යනවා කියන එක නේද? වැඩිපුර දුක් විඳිනවා කියන එක නේද? එයාට මේ ලෝකයේ අන්ත අසරණ භාවයටපත් වෙන්න එහෙම නැත්නම් එයා අකාලයේ ලෙඩ වෙන්න යම්කිසි අවස්ථාවක් අපි යාට උදා කරනවා නම් ඒකත් මේ ප්‍රාණඝාතයට සම්බන්ධයි. යම්කිසි කෙනෙකුගේ ජීවිතය බේරෙන්න එයාගේ දුක නිවා ගන්න අවස්ථාවක් අපට උදා කරන්න පුළුවන්කම තියෙද්දී අපි ඒක උදා කරලා දෙන්නේ නැත්නම් ඒකත් මේ ප්‍රාණඝාතයට සම්බන්ධයි. අපි දන්නවා අපේ වෙලට වතුර ඕන තරම් ඇවිල්ලා ඉවරයි. අපේ වෙලට අවශ්‍ය වතුර ටික ලැබීම නිසා මේක හොඳට ආස්වාද ගන්න පුළුවන්, හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. එහෙනම් අපට අනුකම්පාවක් නැහැ අර වේලිලා තියෙන වෙලට ඒ වතුර ටික පූජා කරන්න. වැඩි වතුර ටික යවන්න අපට අදහසක් නැහැ. ඇයි? ඒ මිනිස්යාගේ වෙල එයා බලන්න එපාය. මම එයාගේ වැඩකාරයෙක් නෙමෙයි කියලා මේක කැලෑවට කපලා අරින වතුර ටික. එයාටත් නැහැ කිසිම කෙනෙකුට නෑ මේක නිකන් ඉන්න කැලෑවට වතුර ටික යනවා. ඇයි අර මිනිස්යාගේ වෙල පැවුනොත් මට වඩා බුසල් ගානක් යාට හම්බුනොත් ඒ තරම් දැන් මේ මිනිස්යාට කන්න විදියක් නැහැ. ජීවත් වෙන්න විදියක් නැහැ. එයාගේ ආදායම මට්ටම අඩු ගියා. අකාලේ එයා ලෙඩ වෙනවා. ඇයි ජීවත් වෙන්න බැරුව? ආහාර පාන අඩු නිසා එයාගේ ආයුෂ අඩු වෙනවා. අපි දන්නවා. දානයක් දුන්නාම ආයුෂ වන්නේ සැපේ බලේ ප්‍රඥාව ලැබෙන බව. එහෙනම් එයාගේ දාහනේ වළක්වලා ආයුෂ වන්නේ සැපේ බලය ප්‍රඥාව නැති කළා නේද? එහෙනම් එයාගේ ආයුෂ නැති කරන්නට අපට අදාසක් පාළ වුණා නම් දැන් මේක ප්‍රාණඝාතයක් නේද? එහෙනම් අනුබල දෙනවා අපි මායයට ගොදුරු වෙන්න. උදැල්ලෙන් පොඩ්ඩක් පාදලා වතුර ටික පූජා කරලා ඒ මිනිස්යාට විශාල ධාන්‍ය සම්භාරයක් ලබා දීලා ඒ මිනිස්යාගේ ජීවිත කාලෙම දෙමව්පිය ඥාතිව මිත්‍රයෝ ඔක්කොම පෝෂණය කරවලා ඒ සියලුම දෙනාට ජීවදානය දෙන්න පුළුවන් උත්තරීතර අවස්ථාව කැලාවට ඇරියා. අපි දන්නවා අපි පාරවල් යනකොට හොඳ ලස්සනට පැහිලා ඉදිලා තියෙන ගස්වල රිලව් ටික එකතු වෙලා සේරම ටික කනවා. සන්තෝෂ වෙනවා අනේ බලන්න කොච්චර ලස්සනට කෑම කනවද. මේ රිලව් ටික මොනතරම් බඩගින්න නිවා ගන්නවද කියලා සාදුකාර දිවි යනවා. ඇයි ඒ අතුරුගේ අඹ ගා නිසා. ඒ රිලව් ටික එලවන්න, ඒ පළදාව බේර ගන්න අපට කිසිම උවමනාවක් නැහැ. සාදුකාර දෙනවා. ඒ සත්තු හොඳට සන්තෝෂයෙන් කන එක දිහා බලලා. හැබැයි අපේ ගස්වල අඹ පූදින් නැත්තම්, පැයෙන් නැත්තම් ඒකට කරන්න තියෙන හැම යාගයක්ම පවත්නවා. බෝධි පූජා පවත්නවා මේ කන්නේ අඹ ආවේ නැහැ. අඹ කෙටි හරියට පූදින් නැහැ. ඇදෙන හඹගෙඩි පොඩි කාලේ වැටෙනවා මොනවාරි දෝෂයක් වැදලා ඇස්වා වැටිලා බලන්න අපේ කියනකොට කොච්චර පරිස්සම් කරනවද අනුන්ගේ කියනකොට මොනතරම් ඒකට අපරිස්සමින් වැඩ කරනවද මේවා ප්‍රාණඝාත මේවා ප්‍රතිශත වලින් ගත්තාම පොඩ පොඩ පොඩ පවතන ප්‍රාණඝාත මිනිස්සේ මරන්න ඕනේ ඒ මිනිස්සයා ළඟ වාඩි වෙලා ඒ මිනිස්සයාට ඉරියර ඇති වෙන විදියට ඉන්නවා. ඇඟේ වැදෙනවා. පොඩ පොඩ යාට කරදරයක් වෙන විදියට ඇඟේ ඇලවිලා ඉන්නවා. සද්ද බද්ද කරනවා. දැන් එයාට කනක් ඇවිලා ඉන්න නෑ. මේ මිනිස්සු ළඟ ඉඳගෙන මට ඉරියරයක් වෙලා නැකිట్లా යන්නත් බෑ. මේ තන හොඳයි කියලා ඉඳගත්තේ දැන් මෙතන ඉන්සාවක් ඇති වෙලා මේ විදිහට යා මානසිකව දුක් වෙනකොට පීඩාවටපත් වෙනකොට එයාගේ මුළු සර්වාංගයම ගින්නෙන් දැවෙනවා වාගේ පිච්චෙනව නේද? අපි දන්නවා තරහව ආයිසය නැසයි කියලා. අපේ මුතුන් මිත්තෝ අපට කියලා තියෙනවා පුංචි කාලේ තරහ වෙන්න එපා පුතේ ඉක්මනට වයසට යයි. ඒ කියන්නේ ඉක්මනට මරණයට ලං වෙනවා කියන එක. වයසට යනවා කියන්නේ මරණය අත ළඟයි කියන එකනේ. එහෙනම් අපි එයාට තරාව द्वේෂය ඇති කළා ළඟ වාඩි වෙලා. එයාට විශාල වශයෙන් තරහා ඇති වෙන විදියට වෛරයක් ඇති වෙන විදියට අපි කටයුතු කළා ඉරියව් වලින්. දැන් තරාව ඇති වුණ ඒ ජීවියාගේ ආයුෂ වලට මොකද උනේ ආයුෂ අඩු වෙලා. ඇයි මුළු ඇඟම දැවෙනවා යාගේ. ඒ වෛරයෙන් එයා පිච්චෙනවා. ඒ කියන්නේ එයා ලෙඩ වෙලා එයාව ලෙඩ කළා. ඔයා හොඳට සන්තෝෂේ නිරෝගීමත් හිටපු කෙනා අසනීප කෙනෙක් දැන්. එහෙනම් අපේ ජීවිතවල අපට තේරෙන්නේ අනන්ත අප්‍රමාණ ස්ථානවල අපි ප්‍රාණඝාත කරලා තියෙනවා. අපගේ ජීවිතවල අපි මේ ප්‍රාණඝාත කරන මට්ටමක් තමයි මේ ගිලන්පස පූජා කරනකොට අපේ ගෙදරට පස් දෙනෙක් එනවා. අපේ ඥාතියෝ ඒකෙන් දෙන්නෙක් ඉන්නවා දුස්සීලයි. අපි ඒගොල්ලන්ගේ චරිතයට කැමති නෑ. ඒ අයගේ තේවල වෙනස ලස්සනට පේනවා. අර අයට තේ දෙනකොට අතින් අරන් අතටම දීලා ස්තුති කරනවා සිනාවකින්. අර දෙන්නට තේ දෙනකොට දෙන්නෙත් නෑ මොකවත් නෑ කැමති නම් ගන්න කියන මට්ටමින් සලකන්නේ. අර මිනිසුන්ට මේකේ වෙනස තේරෙනවා. අර ගායට තේදෙනකොට අද්දකින් ඒ තැටිය අල්ලලා බොහොම බගෑපත්ව තේදීලා hina වෙලා තමයි තේදුන්නේ. අපට දෙන දෙනකොට රවාගෙන තේදෙන්නේ කිසිම සංවර භාවයක් නැහැ. අනුකම්පාවක් මෛත්‍රියක් ළඟින්වත් ගිහිල්ලා නැහැ. කැමැති නම් බොණ්ඩ කියන මට්ටමට තේක තියලා ගියා මේ සෙවුඩ. පූජා කළෙත් නැහැ. එහෙනම් අර මිනිස්සු මේ තේක දිහා බලාගෙන මොනතරම් දුක් වෙනවද? ඇයි අපට මේම සැලකුවේ? මගේ අඩුපාඩු තියෙන එක ඇත්ත. නමුත් මම ප්‍රඥාවන්ත නැව අදා ගන්න. ඇයි මට කරුණා කරන්නේ නැත්තේ? අනුකම්පා කරන්නේ නැත්තේ? ඒවා අදා ගන්න. මේ ආකාරයෙන් එයා කල්පනා කරලා දුක් වෙලා අර තේනේ මේ කොන්නේ කසාය වාගේ. ඇයි යාට මේක පෙවෙන්නේ නැහැ. අර මිනිස්සු ඉදිරියේ එයාට ඇතිවෙච්ච නින්දාව අගෞරවය එයාට දරා ගන්න බෑ. එයා ගොඩාක් දුක් වෙමින් පවතිනවා. කල්පනා කරලා බලන්න අපේ චර්යාව වෙනස් වීම නිසා අර මානසිකත්වයට කොච්චර දුකක් ඇති වුණාද? ඒ ජීවියාගේ සිතට මොනතරම් වේදනාවක් ඇති වුණාද? එයාටත් ඒ විදියටම ඉනා වෙලා තේරුණාම අපේ චරිත ගුණාංග තවත් දියුණු වෙනව නේද? අපේ වටිනාකම තව වැඩි වෙනව නේද? අපි තුලින් ಗುಣධර්ම වැඩිලා අපි නිවනට ලං වෙනව නේද? දැන් බලන්න අපේ නිවනටත් අකටයුත්තක් කරගෙන නේද? අපේ ලබාපු මිනිසත් භවයට සුදුසු නැති දෙයක් කරගෙන නේද? මේ විදිහට කල්පනා කරලා බලනකොට අර සෑම කෙනාටම අපි විසින් එයාගේ ප්‍රාණවලට යම් යම් වේදනා පීඩන ඇති වෙන මට්ටම් අනන්තයි අප්‍රමාණයි. ආගන්තුකයන්ට දානයක් බෙදනකොට අපි දන්නවා ඒ දානෙ බෙදනකොට අතුරාට බෙදන්නේ කන්න බැරි දේවල්. ගොඩාක් දුරට එයාට වටිනා ව්‍යංජන පොඩ්ඩයි බෙදන්නේ. ඇයි අතුරන්නේ මේක පලි ගන්න අවස්ථාවක් කරගන්නවා. එහෙනම් ආහාරය තුලින් මොනවද ඇති වෙන්නේ ජීව දාණය එහෙම නැත්නම් එයාගේ ප්‍රාණය ආරක්ෂා වෙනවා එහෙනම් ආහාර අඩු වුණොත් ප්‍රාණය ආරක්ෂාව අඩු වෙනවා ආයුෂය අඩු වෙනවා එහෙනම් ආහාර පාන අපි පූජා කරනකොට ඕනතරම් ආයුෂය අඩු කරන්න ප්‍රාණ ඝාතනය කරන්න අපට අවස්ථාව තියෙනවා එහෙනම් අපි පූජා කරන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ පූජා කරන දේ තුලින් අපට පුළුවන්කම තියෙනවා එයාගේ ප්‍රාණයට තර්ජනය කරන්න. වැඩිපුර ආහාර දුන්නාම ඒ අවශ්‍ය ප්‍රමාණය දැනගෙන අවශ්‍ය තරම් දුන්නාම එයා හොඳට පුෂ්ටිමත්ව ලස්සන කයක් එයාට ලැබෙනවා. ආයුෂය වන්නේ සැපේ බලය එයාට ਸਰව සම්පූර්ණයෙන් ලැබෙනවා. දානය අඩුවෙන් දෙනවා. අවශ්‍ය ප්‍රමාණයෙන් අතරින් එකක් දෙනවා. ආයුෂයත් අඩුයි, වර්ණයත් අඩුයි, සැපයත් අඩුයි, බලයත් අඩුයි. වැඩ කරන්න බෑ යාට. මානසික වෙන්න බෑ. ඇයි? ස්කයි ශක්තිය නෑ. එයාගේ ප්‍රාණ ධාරිතාව ක්‍රම ක්‍රමයෙන් පල්ලයට ගිහින්. එයා දුර්වල වෙලා එහෙනම් එයාගේ දුර්වලකමට එයාගේ ප්‍රාණ ධාරිතාවේ අවම වීමට දායකත්වයේ දරලා තින්නේ අපි දීපු දාණය. දැන් බලන්න දන් දීලත් අපි ප්‍රාණඝාතයක් සිදු කළා නේ. තවත් ක්‍රමයකින් ප්‍රාණඝාතනය කරන්න පුළුවන් අවශ්‍ය තරමට වඩා දීලා. එයාට ගන්න පුළුවන් ග්‍රෑම් 500 නම් එයාට කිලෝ දෙකක් විතර දෙනවා. අතර තුනක් විතර දෙනවා. බඩවැල් පිම්බිලා ආමාශය පිම්බිලා සමහර බඩවැල් පුපුරන්න තරම් ලොකු වෙලා එයාට උස්ම ගන්න බෑ, ඇවිද ගන්න බෑ, ඉට ගන්න බෑ, ඉඳ ගන්න බෑ. දැන් මොකද වෙලාද? බත් මතය. බඩවල් ඇතුලේ මේ ආහාර පෙන දාලා ඒවා කුණු වෙලා මේ කයට নানা ප්‍රකාර රෝග ඇති වෙලා අකාලේ මැරෙනවා. ගොඩාක් අසනීපවලට හේතුව තමයි ආහාර පමණට වඩා ගැනීම ආ විවේක ගැනීම. අපි ආලා තියෙනවා පුරාණේ ඉඳලා විද්‍යාත්මකව පරීක්ෂණ කරලා ඔප්පු කරලා තියෙනවා. කෑම අරගෙන ඇවිද්දොත් නිරෝගිමත්කම. කෑම අරගෙන නිදාගත්තොත් අසනීප. කෑම අරගෙන දිව්වොත් මරණය. දැන් බලන්න කෑම දීලා අසනීප කරවන්න පුළුවන් වැඩිපුර දුන්නාම. උඩට කන්න තව කන්න පුතේ තව කන්න කියලා එයාට බැරි තරමට කන්න දුන්නාම ඒ කියන්නේ මොකද එයා ඉක්මනට මැරෙනවා ආහාරය තමයි අපේ ජීවිතය රැකගන්නේ අපේ ප්‍රාණකාරය ආරක්ෂා කරන සමීකරණය හැදලා තින්නේ ආහාර වලින් ඒ වගේම මේ ප්‍රාණය නැති වෙන්නත් සමීකරණය හදන්නේ ආහාර වලින් එහෙනම් අපට පුළුවන්කම තියෙනවා කෙනෙකුට ආහාර පාන අතරපස් වතාවක් දවසට දීලා ඕනකට වඩා දීලා එයාට කිසිම වැඩක් කරන්න බැරි තරම් එයාගේ කය අඩපණ කරවලා එයාව නිතර නිතර නිින්දට බර කරලා නිදාගත්තාම ජීර්ණ වෙන්නේ හැම ආහාරයක් පානයක්ම අජීර්ණ වෙනවා අජීර්ණ වෙච්ච ආහාර පාන නිසා කකුල් කැක්කුම් කොන්දේ කැක්කුම් බෙල්ල කැක්කුම් ඉසේ කැක්කුම් දිය වැඩියාව নানা ප්‍රකාර විදියට කයේ ඇතිවෙච්ච වේදනා පීඩනකාරී තත්ත්ව රුධිර නාලිකාවල තෙල් මිදිලා තමන්ගේ කාර්ය බහුලතාවයේ කාර්යක්ෂමතාවයේ සම්පූර්ණම ඊන වෙලා තරබාරු වෙලා මේ විදියට එයා අකාලයේදී ඔත්පල වෙලා ටික කාලයක් යනකොට මැරෙනවා අවුරුදු 120ක් ආයුෂ තිබුණාට සාමාන්‍ය මිනිසෙක් 70ක්වත් අඩුම තරමින් ඉන්නවනේ. එහෙනම් මේ 70ක් ඉන්න පුළුවන් කෙනා 40න් මැරුණාම අවුරුදු 30ක් කවුද විනාශ කරලා තින්නේ අපි නේද? අපට පුළුවන්කම තියනවා ප්‍රාණය ඝාතනය නොකර ප්‍රාණය ඝාතනය කරන්න. දැන් මේ පින්වතුන් හොඳට ධර්මයේ ශ්‍රවණය කරගෙන උපාසක පින්වත්තුන් වශයෙන් මෙතන රැඳී සිටිනවා. කොහොමද ස්වාමින් වහන්සේ එකපාරට මේ පින්වත්තුන්ට දරාගෙන ඉන්න බැරි තරම් නිന്ദා අපවාස ඇති වෙන විදියට සැර කරලා බනින්න පටන් ගත්තොත් ඒ අගෞරවය අපකීර්තිය දරා ගන්න බැරුව මේ පින්වත්තුන් කරන ඊළඟ පියවර මොකද්ද? ලනු කෑල්ලක් පාවිච්චි කරනවා එහෙම නැත්නම් බෙල් වලට ගන්න තෙල් කුප්පියක් පාවිච්චි කරනවා. ඇයි මේ නින්දාව දරාගෙන ගමේ ඉන්න බෑ. හැබැයි හාමුදුර මොකවත් කරලා නැහැ. හාමුදුර සම්බන්ධතේ මරණයට නෑ. හාමුදුර සම්බන්ධ නෑ. හැබැයි හාමුදුර තමයි ඒක කරලා තියෙන්නේ. එහෙනම් අපේ වචන වලින් කොච්චරනම් මිනිස්සු අද මැරිලා තියෙනවද? සමහර ගෙවල් වල ඒ අම්මා තාත්තගේ වචන පීඩන දරා ගන්න බැරුව දරුවෝ මැරිලා තියෙනවා. නන්දම්මගේ මාමාගේ මේ පීඩන දරා ගන්න බැරුව ගෙදරට ආපු දරුවෝ වහබීලා තියෙනවා. මේවා අනන්ත අප්‍රමාණ පුවත්පත් වල පළවෙලා තියෙනවා. හැබැයි එක පාරක්වත් ගාලා නැහැ. එක ලේ බිඳුවක්වත් ඒගොල්ලෝ සොලවලා නැහැ. හැබැයි මේ වචන වලින් මේක කරලා තියෙන්නේ. එනම් මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිකපදය අද අපි සමාදි වුණා. දැන් අපි සිකපදය ගවේෂණය කරනවා මොකද්ද මේ සිකපදය තුල තියෙන අභ්‍යන්තරය කියලා බලනකොට දැන් අත් දෙක නැති මිනිසයා උත්පත්තියෙන්ම අබ්බගත වෙන මිනිසයාට ප්‍රාණඝාතනය කරන්න බෑනේ. කොහොමද මේ මිනිසයා ප්‍රාණයක් ඝාතනය කරන්නේ? මේ මිනිසාට අමුද්‍ය පාවිච්චි කරන්න බෑ. අද්දක උප්පත්තියෙම නැහැ. එහෙනම් ඒ මිනිසයා පාණාතිපාතා වේරමණී කියන සික්ඛාපදේ සමාදි වෙලාද? නෑ පින්වතුනි. එහෙනම් මේ ප්‍රාණය ඝාතනය කරන්නට අද්දක විතරක් තිබුණාට මදි. අද්දකෙන් විතරක් නෙමෙයි මේක සිදු කරන්නේ. මේක ආයතන අයෙන්ම කරන්න පුළුවන් දෙයක්. දැන් බලන්න කෙනෙකුට කතා කරනකොට ඒ වචනවල තියෙන නින්දාව, අගෞරවය, අපකීර්තිය, වේදනාව ඒ මිනිස්යාට දවසක්වත් ඉන්න හිතෙන්නේ ජීවිතේ නැති කරගන්න තරම් එයා කැළඹෙනවා. වචන වලින් එයාට පුළුවන්කම තියෙනවා මිනිස් ඝාතනය කරන්න පාණාති පාතා සික්ඛාපදේ විනාශ කරන්න කඩන්න යාට පුළුවන්කම තියෙනවා වචන පාවිච්චි කරලා. ඒ විතරක් නෙමෙයි එයාට පුළුවන්කම තියෙනවා මේ ඇස් වලිනුත් ප්‍රාණඝාත කරන්න. මිනිස්සෙක් දිහා රවල බැලුවාම ඒ මිනිස්සයා අපි කෙරේ අපහැදෙනවා. එයා බය වෙනවා අර මිනිස්සු මාදියා රවනවා මගේ ජීවිතයට ආනි වෙන්න පුළුවන්. මට ඒ අයගෙන් අනතුරක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සු මට මොනවාරි කරાવી කියන බය ඇති වෙලා එයා වේවුලන්ට පටන් ගන්න මුළු ඇඟම සීතල වෙලා. එහෙනම් අපට බයක්, චකිතයක්, සැකයක් ඇති කරන්න පුළුවන් නම් කෙනෙකුට මේකත් ප්‍රාණ පානාතිපාතා කියන එක මට්ටමක්. බය වුණාම අපේ සත්‍ය ඊන වෙනවා. සමහර කට්ටිය ගොඩාක් බය වුණාම කලන්ත ඇදිලා වැටෙනවා. එහෙනම් අපේ ඇස් දෙකෙන් රවල බලලා අපේ ඇස් දෙකෙන් මේ මිනිස්සුන්ගේ ප්‍රාණවලට තර්ජනය කරන්න පුළුවන්. එයාගේ ප්‍රාණ ධාරිතාව කඩාගෙන වැටෙනවා අපි ඉදිරියේ. සමහර අය අපි දැකලා තියෙනවා රැකියා කරන තැන්වලදී උඩට ඉනා වෙලා කතා බහ කරලා පොඩි ළමයි වාගේ දුවලා දුවලා වැඩ කරනවා. අරිම කාර්යක්ෂමයි. හොඳ පෞරුෂත්වයෙන් වැඩ කරනවා. වාහනේ අරගෙන ගෙදරට ඇවිල්ලා ගේ ගෙදර ගේට්ටු ළඟට එනකොට ඒ මිනිස්යාගේ මූණ සම්පූර්ණයෙන්ම අඳුරු වෙලා, බැරෑලි වෙලා, දොර අරිනකොට අරින්නේ අවුරුදු 80ක් 90ක් විතර වයසක තියෙන මිනිස්සෙක් වාගේ. ඒ මිනිස්යාට ඇයි මං ආවේ කියන මානසිකත්වය. ඇයි දැන් ගේ ඇතුළේ එක්කෙනෙක් ඉන්නවා යා කියන කතන්දර වලට මේ කලබල වෙලා. දොර අරිනකොටම එයාට එනවා ඇයි මිනිස්සුયો පරක්කු කියලා. ඉතින් යාට 이르දි තිනවද යාට ඉජිලිලා එන්න. වැඩ රාජකාරී යා ඉවර කරලා එන්න එපාය. ඇයි දන්නේ අද පරක්කු මොනාර වැඩ රාජකාරීද කරදරයක් වුණාද? ඒ මාන්නේ. ඒ වචනවල සැර නිසා මේ මිනිසයාට අර තිබිච්ච සම්පූර්ණ සන්තෝෂය නැතුව ගියා. එහෙනම් අපේ ජීවිතවල අපේ චර්යා නිසා ඕනතරම් අපේ ගෙවල් වල මිනිස්සු අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ලෙඩ වෙලා තියෙනවා. අපේ දෙමව්පියෝ අපිය එපා වෙලා පිටත් වෙලා ගින් වෙන වෙන තැන්වල නවතින්න හේතු වෙලා තියෙනවා අපේ චර්යාවල්. එහෙනම් කෙනෙක්ව ගෙදරින් එලවන්න ඕන වුණොත් අපේ ආව කාලා එලවන්න අවශ්‍ය නැහැ. අපේ චර්යාව පොඩ්ඩක් වෙනස් කරනවා. එයා අකමැති දේ මොනවද කියලා බලලා ඒකම අපි කරනවා. දැන් බලන්න රූපවාහිනිය නරඹනකොට කට්ටිය කැමති නැහැ ප්‍රවෘත්ති ආන්න. හැමදාම ප්‍රවෘත්තිම දාගෙන හිටියොත් මොකද වෙන්නේ? රූපවාහිනියේ තියෙන පැත්ත පලාතේ මිනිස්සු කෙන්නේ නැහැ. ඒ ඒගොල්ලෝ අකමැතිද? එහෙනම් ගෙදර ඉන්න මිනිස්සු අකමැතිම ව්‍යංජන හැමදාම තුන් වේලටම උයන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒ මිනිස්සු එක්ක වෙනම උයනවා. නැත්තම් අපිට කියන්න නැතුව ගෙදරින් පිටත් වෙලා යනවා. එහෙනම් අපේ චර්යාවෙන් පුළුවන් මිනිස්සෙක් විනාශ කරන්න අපේ චර්යාවෙන් පුළුවන් මිනිසෙකුගේ ප්‍රාණයට ආබාධයක් ඇති කරන්න. ඒ මිනිසයා අකාලේ ලෙඩ වෙනවා ආබාධිත වෙනවා. හැබැයි කය දිහා බැලුවාම මේ බඹයක් විතර උස තියෙන මේ කයේ කිසිම රෝගයක් ආබාධයක් නැහැ. හැබැයි එයා මැලියම් වෙලා එක තැනක වාඩි වෙලා ඉන්නවා නැගිටින්නේ නැහැ, hina වෙන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. දැන් එයා ආබාධිතෙක් නේද? සර්වාංගයේ නිරෝගිමත්ව අංග සම්පූර්ණ තිබුණට වැඩක් නැහැ. මනසින් එයා ආබාධිතයෙක්. අපි ආව ආබාධිතයෙක් කළා. එහෙනම් මේ විදිහට ශෝකයෙන් දුකෙන් වාඩි වෙලා කල්පනා කරන කෙනාගේ ප්‍රාණයට මොකද වෙන්නේ මේ ප්‍රාණ ධාරිතාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා එයා මරණයට ලං වෙනවා පින්වතුනි අපි දන්නේම නැහැ එහෙනම් වමනාවෙන් ළඟ ඉඳලා පරිස්සමෙන් ආහාර පාන හදනකොට ඒ ආහාර පාන වලින් ජීවත් වෙන අයගේ ආයුෂය වැඩි. වමනාවක් නැතුව පිරිසිදුකමක් නැතුව තරහට කෑම ඇදුවාම ඒ අදන ආහාර පාන වලින් ආයුෂය අඩුයි. ආහාරය වැඩිපුර දුන්නාම ආයුෂය අඩුයි. ආහාරය අඩුවෙන් දුන්නාම ආයුෂය අඩුයි. මේවා ඔක්කම ප්‍රාණඝාත. එහෙනම් අපේ ජීවිතවල අපි සතෙක් මරුවේ නැහැ කියලා කියනවා. නමුත් මරපු සතා ආහාරයට ගන්නකොට ඒක තුළින් අපි අනුමෝදන් කරගන්නවා අර ප්‍රාණඝාතයෙන් මට 125ක් දෙන්න කියලා. අපිට මරන්න පුළුවන් කමක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. තවත් කෙනෙකුගේ ඝාතනයට අපට පුළුවන්කම තියෙනවා පංගුකාරකමක් ලබන්න. එනම් මේ පින්වතුන් සිල් සමාදන් වෙලා මේ දවස පුරා සීලය තුල ගත කරලා ගෙවල් වලට ගියාම කරවල කැලක් නැතුව මාළු කැලක් නැතුව බස්කන් බත් ගන්න බෑ කියන මානසිකත්වයෙන් ඉන්න කට්ටිය ඇති අපි හරියටම දන්නේ නැහැ. එහෙම ඉන්නවනම් කල්පනා කරලා බලන්න මේ ලෝකයේ කිසිම සතෙක් සන්තෝෂයෙන් මරණයටපත් වෙන්නේ නැහැ පින්වතුනි. මේ ලෝකේ අනේ මගේ මස් මාංශ කපලා ඕගොල්ලෝ ආහාරයට ගන්න ජීවත් වෙන්න කියලා එහෙම පූජා කරන සතෙක් මේ ලෝකේ කිසිම තැනක නැහැ. බෝසත් චරිත තමයි උරපලලා ලේ දෙන්නේ අතපය හතරම කපනකොට සාදුකාර දිදී ඉන්නවා සාන්තිවාදී තාපසතුමා බෝසත් චරිතවලට විතරයි එහෙම කරන්න පුළුවන්. සාමාන්‍ය තිරිසන් සත්තුන්ට මොනවාරි ඉරියරයක් හිංසාවක් කරනකොට ඒගොල්ලෝ පණ බේර ගන්න කෑ ගන්නවා. ජීවිතේ රැක ගන්න මොනතරම් වීර්යයක් දරනවද මොනතරම් උත්සාහ කරනවද ඒගොල්ලෝ බේරලා යන්න මාළු කූරියෙකුගේ කටට කොක්කා කමුණලා බලන්න පින්වතුනේ ඒ මාළුවා මොනතරම් දඟලනවද Tamanගේ ප්‍රාණය බේරගන්න එයා කොච්චර කෑ ගන්නවද මාව අතරින්න මාව අතරින්න මම ඕගලන්ට ඉන්සා කළේ නෑ මට අනුකම්පා කරන්න මං කැමති ජීවත් වෙන්න මට ජීවදානය දෙන්න කියලා අර කොක්කේ පැටලිච්ච මාළුවා මොනතරම් දඟලනවද කෝ අපට මා කරුණාවක් නෑනේ අනුකම්පාවක් හිතෙන්නේ නැහනේ. පෙර භවයේ අම්මෙක් කියලා තාත්තෙක් කියලා දරුවෙක් කියලා ඉපදිච්ච නැති කෙනෙක් මේ ලෝකේ නැත්තම් අපේ දරුවට ඒ තරම් දුකක් දීලා මරලා කුච්චලා කන්න අපි තුල කෝ ඒ බුදුවරු කියන දෙමව්පියන්ගේ ಗುಣ මොකවත් නැහනේ. ඒ මැරෙන කෙනා අපේ අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් දරුවෙක් වෙන්න පුළුවන් පෙර භවයේ කෝ කිසිම මා කරුණාවක් නැහනේ. බෞද්ධයෙක් කවදාවත් එහෙම ඇසිරෙන්නේ නැහැ පින්වතුනි. එදා අපි දැක්කා මහබෝසතාණන් වහන්සේ තමන්ගේ බෝසත් චර්යාව තුළ එක්තරා භවයක උන්වහන්සේ ඉපදිලා පාරමී ධර්ම පුරාගෙන යනකොට ගම්යුරක මාළු බානවා. ඒ මාළුවා ඒ කොක්කට පැටිලා ඇදලා විසිකරාම ඒ වෙරළේ වැටිලා වතුර නැතුව වැලිකට ඇනෙනවා. ඒ දූවිලි ගොඩේ උස්ම ගන්න බැරුව තමන්ගේ ජීවිතය බේර ගන්න පොර බැඳගෙන උඩ පැන පැන දඟලනවා කෑ ගන්නවා මගේ ජීවිතේ නාස්ති කරන්න එපා මට අමාරුයි මා බේරන්න කියලා කෑ ගන්නවා ඒක දිහා බලලා මාබෝසතන් වහන්සේ සන්තෝෂයක් හිතනවා අනේ හොඳ ලොකු මාළුවෙක් අවුලා සෑහෙන ලොකු මාළුවෙක් කියලා සන්තෝෂ සිටිවිල්ලක් විතරක් අනුමෝදන් වෙනවා උන්වහන්සේ සිදුවත් කුමාර වශයෙන් ඉපදෙලා තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ බවට පත් වුණාට පස්සේ බලන්න එදා ඒ මාළු කුරියා සම්බන්ධයෙන් චෛතසිකය Tamanට පරිසම් වෙනවා කර්මයක් වශයෙන් ඉසරුදාවක් ඇති වෙලා භාග්‍යතුන් වහන්සේට දරා ගන්න බැරුව ඉසරුදාවෙන් වේදනාව විඳිනකොට ආනන්ද හඳුරා ආනවා තථාගතයන් වහන්සේ ඔබ වහන්සේට මේ වගේ වේදනාවක් ඇති වෙන්න හේතුව මොකද්ද ආනන්ද මම අදයි සම්මා සම්බුද්ධ එදා මම මාබෝසත් චර්යාවේ ඉන්නකොට එදා මම මාළුකෝරියෙක් මෙම දඟලනවා දැකලා සන්තෝෂ වුණා. ආනන්ද ඒ කර්මය මට පරිසම් දුන්නා. ආනන්ද සම්මා සම්බුද්ධ වෙලා මටවත් මේ කර්මයෙන් බේරෙන්න බෑ. අද මගේ ඔළුව පුපුරනවා වාගේ මට වේදනයි. මට ඒක ඉරියව්වක් ඉන්න බෑ. එදා ඒ මාළුවාට සතුට සාමිය ප්‍රීතිය තිබුණ නෑ. අද තථාගත වෙන මටත් සතුට සාමිය ප්‍රීතිය නෑ. එදා ඒ මාළුවාට මරණ වේදනාව දැනුණා ආනන්ද මේ ඉසරුදාව මටත් මරණ වේදනාවක් වාගේ මටත් ඒ වේදනාව එහෙමම දැනෙනවා ඒ මාළුවා බේරෙන්න මොනතරම් වෑයම් කළාද ජීවිතය රැකගන්න මමත් මේ ඉසරුදාවෙන් බේරෙන්න වෑයම් කරනවා මට මාර්ගයක් පෑදෙන්නේ නැහැ බලන්න මේ පුංචි මාළුවා ඒ ගංගි උරේ ඉඳලා ඒ දඟලන එක දැකපු එකට මේ තරම් බුදුවරයෙකුට පරිසම් දෙනවා නම් අපගේ ජීවිතේ මොනතරම් මාළු කන් නැද්ද මොනතරම් මාළු කූරියොත් එක්ක අපි සම්ඩු කරන්නේ නැද්ද ලොකු මාළුවා මටයි අයිති කියලා එහෙනම් මේ මාළු ලොරි වලින් ගේන මාළු මොනතරම් දුවගෙන ගිහිල්ලා කිලෝ එකක් දෙන්න දෙකක් දෙන්න කියලා අපේ දරුවෝ අපේ දෙමව්පියෝ ඉල්ලාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ කෑලි වලට කපලා උයාගෙන කන්නද එහෙනම් මේ පුංචි ඇවතකට ඒ දිහා බලපෑකට මේ තරම් කර්මයක් පරිසම් දුන්නා නම් කෑවනම් කොහොම තියේද අල්ලලා මැරුවා නම් කොහොම තියේද ඒකට උණු වතුර දාලා ඉව්වා නම් කොහොම තියේද එහෙනම් මේ පින්වතුන්ගේ අත්වලට උණු වතුර බිඳුවක් වටුනාම දියපට්ටයක් ඇදිලා විශාල වේදනාවක් අටාරගෙන ඉවස ගන්න බැරි තරම් අපි දුක් විඳිනවා කෑ ගන්නවා මොරදනවා අනේ මගේ අත පිච්චුණා පිච්චුණා කියලා නඩන වතුර වලට අර මාළුවා බැස්සුවාම ඒ මාළුවාට මොනතරම් වේදනාවක් දැනෙනවද ඒ මාළුවා මොන අපරාධයක්ද කළාද කෑලි කෑලි වලට කපලා පෙති ගාලා ලුණු ඇඹුල් මිරිස් දාලා උණු වතුරට දාන්න තරම් මේ පින්වතුන්ව පණ පිටින් තියලා මිරිස් කිලෝ එකක් අඹරලා ඇඟේ තැවුරුවා නම් එක තප්පරයක් ඉන්න කෑගාගෙන ගින් වතුරට පයින්නවා ඒ තරම් ධනවා එහෙනම් ඒ තරම් මිරිස් වලට දාලා පෙරළුවාම ඒ සතාගේ මාංශයට මොනතරම් ධනවා කියන වේදනාව ඇති වෙනවද එහෙනම් අපේ ජීවිතවල අපට කරන්න තියෙන අවශ්‍ය දේ අපට තේරිලා නැහැ පින්වතුනි. මේ ප්‍රාණඝාතය ගැන ඇයි අද අපි කතා කරන්නේ කියලා කිව්වම ලබාවු මිනිසත් භවයේ අදුම තරමෙන් පන්සිල්වත් අපි රකින්න පාය. අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් සිල් ගත්තායි කියලා කියලා පන්සිල්වත් රකගන්න බැරි වුණා කියලා කිව්වොත් අපේ සීලවන්ත ජීවිතයට මොනතරම් නින්දාවක්ද? ඇයි අපේ ජීවිතය අපි විනාශ කරගන්නේ? ඇයි ලබාවු මිනිසත් භවය නිකරුණේ නාස්ති කරගන්නේ? එහෙනම් හදේ කියලා මේ පින්වතුන් කල්පනා කරලා බලන්න වචනයකින් ප්‍රාණඝාත කරන්න එපා. මේ නාම රූප දිහා රවලා ද්වේෂයෙන් වෛරයෙන් බලලා ප්‍රාණඝාත කරන්න එපා. වචන වලින් කෙනෙකුගේ සිතට කාට දුක් දීලා මානසිකත්ව විකෘති කරලා එයාගේ ජීවිතය නැති කරගන්න මට්ටමට මේ වචන වලින් ප්‍රාණඝාත කරන්න එපා. තමන්ගේ කයෙන් මේ ලෝකේ සත්‍යයගේ කිසිම පුරාකුඹියකටත් හිංසා කරන්න එපා. ඇයි පින්වතුනේ අපට තියෙන ජීවිත ආසාව වගේ නේද මේ සෑම පුරා කුඹියෙකුටම මිනිසියෙකුටම තියෙන යාගේ ජීවිතයට වටිනවා කොච්චර දුස්සීල කෙනෙක් වුණත් එයාගේ ජීවිතය අපට ඉල්ලලා බලන්න එයා දෙන්නේ නැහැ ඒක එයාට වටිනවා අපට වාගෙන මේ ලෝකේ හැම කෙනාටම රිදෙනවා පින්වතුනේ මේක කල්පනා කරලා බලන්න අනෙක් එක තමයි අපි කිසිම චර්යාවකින් අපි මරන්නේ නැහැ. හැබැයි චෛතසික ඇති කරනවා. අර මිනිසයා මොනතරම් දුස්සීලෙක්ද මොනතරම් දුස්සීල වැඩ කරනවද? ඒ මිනිසයාට නම් යහපතක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ මොකද අකාලේ මැරෙන්න නේද මේ ප්‍රාර්ථනා කරන්නේ? එහෙනම් ඒ මිනිසයාට එන වැඩිලා ඒ මිනිසයාට අකටයුත්තක් වෙලා ඒ මිනිසයා අකාලේ මරණයටපත් වුණත් ඒ ප්‍රාණඝාතයට අයිතිය කාටද? ඒ චෛතසිකයේ අයිතිකාරයාට නේද? එහෙනම් අපි ඇයි මිනිස්සෙකුගේ විනාශය ප්‍රාර්ථනා කරන්නේ? ඇයි මිනිස්සෙකුගේ විනාශයක් පිළිබඳව අපි සිතවිල්ලක් ඇති කරගන්නේ? එහෙනම් අපට අයිතියක් නැහැ තවත් කෙනෙක් මරන්න. තවත් කෙනෙක් විනාශ කරන්න අපට කිසිසේත්ම අයිතියක් දීලා නැහැ මේ විශ්වය තුළ පින්වතුනි. අපට තියෙන එකම අයිතිය අපට ජීවත් වෙන්න පුළුවන්. අනිත් කෙනාට ජීවත් වෙන්න උදව් කරන්න පුළුවන්. එහෙනම් ඉපදිච්ච හැමෝටම මේ මහ පොළවේ ජීවත් වීමේ අයිතිය තියෙනවා නම් ඒ අයිතිය නැති කරන්න අපට බලය දුන්නේ කවුද? මේ උසාවිය අපේ මහේස්ත්‍රා තනතුරට පත් කළේ කවුද? එහෙනම් කල්පනා කරලා බලන්න පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සික්ඛාපදය අපේ ගෙවල් වල වැඩ කරනකොට ඕනතරම් කැඩෙනවා. දැන් බලන්න gedara රූපවාහිනිය දාලා හොඳ චිත්‍රපටියක් දානවා. ළමයි කැමති මේ චිත්‍රපටිය බලන්න. දාදෙනෙක් මේ චිත්‍රපටිය බලනකොට චිත්‍රපටිය පැය 3යි නම් දාදෙනෙකුගේ කාලය කොච්චරද? පැය තියයි. එහෙනම් අඟුලිමාලට විනාඩි 5න් පුළුවන්කම තිබුණා රාත්පලයටපත් වෙන්න. තථාගතයන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේලා සියක් නමකට දන් දෙනවාට වඩා එක සැනයක් අනිත්‍ය මෙනෙහි කරන ඒක ඊට වඩා උතුම් කියලා එහෙනම් එක සැනයක් කියලා කියන මේ පුංචි කාලය තුලින් බුදුවරු 100කට වඩා දන් දීමේ ආනිසංස අපට ගන්න පුළුවන්කම තියෙද්දී අපි පැය 30ක් විනාශ කළා මේ ඔයදෝ ඉන්න ඒ ගීත ටිකයි ඒ රඟපෑම් ටිකයි බලන්න. ඒ මිනිස්සු සල්ලි වලට ඒ පංචකාමයන් පිනන්න নানা ප්‍රකාර ඇඳුම් ඇඳගෙන විවිධාකාර විදියට රඟ දක්වනවා. මේක කටහරම් බලන් ඉඳලා පැය තියක් විනාශ වුණා. මේ ලෝකයේ ආනන්තරිය කුසල කර්ම කවදාවත් වෙනස් කරන්න බැරි. කවදාවත් විදවලා ඉවර කරන්න බැරි නිවන් දකින ಜಾති ಜಾති ගානේ පරිසම් දෙන ආනන්තරිය කුසල කර්ම කරගන්න පුළුවන්කම තියෙනවා අනිත්‍ය මෙනෙහි කරලා ඒ වගේ සාන කුසලානිසංස කාලය බලන්න නිකරුණේ වියදම් කළා. එහෙනම් මේ රූපවාහිනිය ඒ දාලා ඒ චිත්‍රපටිය නරඹන්න අවස්ථාව හදපු කෙනා මොනවද කළේ? එයා මේ ලෝකයේ ආනන්තරිය පාපයක් වාගේ විශාල පාප කර්මයක් කරගත්තා. අර මිනිසුන්ගේ වටිනා මිනිසක් භවයේ පැය තුනක් විනාශ කළා. ලෝක සත්‍යයේ පැය 30ක් විනාශ කළා. මාර්ගය වඩන්න, කමඨං වඩන්න, භාවනා කරන්න තිබිච්ච වටිනා උත්තරීතර කාලය විනාශම කළා. විශාල පාප කර්මයක්. එහෙනම් මේම විනාශ කරනකොට ජීවියා විනාශ කිරීමට නේද අපි කියන්නේ ප්‍රාණඝාතනය කියලා. එහෙනම් මේ විනාශය කියන එක අපිට ජීවිතේම නැති කරන්න ඕනේ වෙන එකක් විනාශ කළාත් මේක ප්‍රාණඝාතයට සම්බන්ධයි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ මේක භෞතිකව කයට වෙන දේ. ලේවල පීඩනය වැඩි කිරීම, ලේවල පීඩනය අඩු කිරීම, ලේවලට নানা ප්‍රකාර විස බීජ ඇතුල් කිරීම කියන මේකත් ආපෝ මට්ටමෙන් ප්‍රාණාති පාතා වේරමණී අපට පුළුවන්කම තියෙනවා එයාට নানা ප්‍රකාර දේවල් කියනවා. ඔයාගේ ස්වාම පුරුෂයා මේ වාගේ, ඔයාගේ ස්වාම පුරුෂයාට මේ මේ වැරදි කියනවා කිව්වම දැන් gedara මොකද්ද වෙන්නේ? යුද පිටියක් වෙනවා නේද? ඒ gedara මිනිස්සු නිතරම ගාගෙන බැනගෙන අදිරුදිර පීඩණයෙන් වැඩෙනවා නේද? අකාලේ ලේනාරවල් පිපියලා මැරෙනවා නේද? දැන් බලන්නකෝ ඇති වෙලා තියෙන ප්‍රශ්නය. එයාගේ ලේ ධාතුවට අපි අකටයුත්තක් කළා. පීඩණය වැඩි කළා. මේම දේවල් අයිමි වුණා අර විදියට වුණා මේ විදියට කිව්නා කියලා ගොඩාක් දුක්සහිත දේවල් එයාට කිව්වාම එයාගේ ලේ දුදිර පීඩනය අඩු වෙලා එයා මන්ද මානසික වෙලා එයාගේ ශක්තිය ඊන වෙලා ඔත්පල වෙනවා අපි දන්නවා ගොඩාක් දුකෙන් හිටියාම අපි ඔත්පල වෙනවා ශෝකයේ ඕනකට වඩා සිතට දුන්නාම දරා ගන්න බැරි වුණාම එයා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්න තරම් ඔත්බල වෙනවා. ඒ විතරක් නෙමෙයි එයාට අධික ලෙස වේදනා පීඩා ඇති කරන්න පුළුවන් අපේ වචන වලින්. එහෙනම් මේ ප්‍රාණඝාතය කියන එක අපට নানা ප්‍රකාර මට්ටම් වලින් දෙන්න පුළුවන්. අපගේ ජීවිතවල අපි සෑම තප්පරයක් ගානේ අපේ නිවස්වල අපි ප්‍රාණඝාතනය කරනවා කෙනෙකුගේ මාර්ගයට බාධා කිරීම කෙනෙකුගේ කමඨානට බාධා කිරීම භාවනා කරන්න තියෙන උත්තරීතර කාලය විනාශයටපත් කිරීම මේ ඔක්කොම ප්‍රාණඝාතමයි ඒ ජීවියා විනාශයටපත් වෙනවා බලාගනිදී පුරුෂයා අසත්පුරුෂයෙක් වෙනවා අපි මේ ලෝක සත්‍යයේ ජීවිතවලට අනතුරු ආබාධ ඇති කරනකොට පරිස්සම් වෙන්න ඕනේ කාරණාවක් තියෙනවා පින්වත්නි අපි කෙනෙකුගේ නිවන් මාර්ගය විනාශ කරනවා නම් භාවනාවේ කාලය විනාශ කරනවා නම් ඒ සත්‍යයට යම්කිසි අකටයුත්තක් කරනවා නම් අපි නිර්මාණය කරන්නේ අසත්පුරුෂයෙක් අසත්පුරුෂයා කරන වැඩවල් ඔක්කොම අසත්පුරුෂ චර්යා මේ ලෝකයේ අසත්පුරුෂ වැඩ සෑම එකක් කරනකොටම ඒ ඒ අසත්පුරුෂ චරිතය නිර්මාණය කරපු අපට අනුමෝදන් වෙනවා ඒකයි මේ ලෝකයේ දුස්සීල දරුව නිර්මාණය කළාම දෙමව්පියෝ අපායට යන්නේ. ඒ දරුවා සීලවන්ත කරලා සසුන්ගත කළාම ඒ දරුවා රාත් තුන හතර වර්ගය නිවන් යන්නේ ඇයි? සීලවන්ත වුණාම ඒ රාතන් වහන්සේගේ සීලවන්තභාවය අනුමෝදන් වෙනවා. එයාගේ සත්පුරුෂ භාවය අනුමෝදන් වෙනවා. කුසල් පෙන් අනුමෝදන් වෙනවා ඒ වගේම තමයි දුස්සීල වුණොත් දුස්සීල භාවයත් අනුමෝදන් වෙනවා එයා දන්නේම නෑ පින්වතුනි එයා කරන සෑම පාපයක්ම අකුසලයක්ම අපිත් ඒකට අයිතිකාරයෝ බවට පත් වෙනවා එහෙනම් මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිකපදේ අපගේ ජීවිතේ සෑම අවස්ථාවකම රකින්න ඕන එකයි එහෙනම් කන් දෙකෙන් විතරයි පාණාතිපාතා කෙරෙන්නේ නැත්තේ. ඒ දෙක විතරක් බේරුණා. එහෙනම් පාණාතිපාතා නොකරන ඉන්ද්‍රියක් මට තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන් නේද? එහෙම සන්තෝෂ වෙන්න පුළුවන් කමක් නැහැ පින්වතනේ. ඒ ඉන්ද්‍රිය තුලිනවත් පාණාතිපාතා කැඩෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. දැන් දෙන්නේ කතා කරනවා යම්කිසි කාරණාවක් ඒක හොඳට ශ්‍රවණය කරගෙන ඉන්නවා අනේ මේ ලස්සන කාරණාව බලන්න මේ විදිහට කතා කරනවා ඒක ආගෙන ඉඳලා ඒක ඒ විදිහට කියන්නේ ඒක වෙනස් කරලා ඒකට ලුණු ඇඹුල් එකතු කරලා අපේ වචනයකට මිශ්‍ර කරලා ලස්සන කතාවක් හදනවා ඒක ආත්පසින්ම වෙනස් කතාවක් අපි කියනවානේ මුසාවාදය සම්පප්පලාපය කියලා අන්න මේ වාගේ තකදනවා. අදලගින් අය අයිතිකාරයට කියනවා ඔයා ගැන අසවලා මේම කියනවා. මොනවද කියලා තියන්නේ මේ මේ කරුණ කිව්වා මේ විදිහට කතා කළා නින්දා කළා කිව්වාම අර මිනිස්සයා මුළු ඇඟම වෙවුලනවා මේ මිනිස්සයා මරලා මිසක් මං අතාරින්නේ නැහැ කියලා. දැන් බලන්න අකාලේ මිනිස්සෙක් මැරෙනවා නේද? එහෙනම් කන් වලට ඇහිච්ච මේ වචනය පානාති පාතාවලින් නැවතුනේ පින්වතුනේ. අපි යම්කිසි කටකතාවක් ඇහිලා ඒක ලස්සනට ඒක නිර්මාණය කරලා ඒකකින් කිව්වාම පෞල් ජීවිත කොච්චර අවුල් වෙනවද? ලස්සනට සන්තෝෂෙන් ජීවත් වෙච්ච මිතුරු මිතුරියෝ මොනතරම් වෛරකාරයෝ බවට පත් වෙලාද? ලොකු පුතාගේ විස්තරය පොඩි පුතාට කියනවා පොඩි පුතාගේ විස්තරය බාලයාට කියනවා මේ දරුවන්ගේ විස්තරය ඥාතින්ට කියනවා දැන් දරුවෝ අතර ප්‍රශ්න ඇති වෙලා අයියයි මල්ලී ගාගෙන පොලිසි ගියේ නැද්ද එහෙනම් මේවා අයිච්ච දේවල් කියන්න කියන්නේ ඇති වෙච්ච දේවල් නේද එහෙනම් අපේ දරුවෝ බලාගෙන ඉද්දී ගාගෙන මිනි මරා ගන්නවා ඥාතියෝයි දරුවෝයි ඉරසක වෙලා අපේ පෞල් ජීවිතය අවුල් වෙලා හොඳ ලස්සනට දීපු පෞල් ජීවිතات අවුල් කරලා ගමේ ගොඩාක් තැන්වල ප්‍රශ්න ගැටලු අම්ම තනම දුන් යනවා ඇවිලිලා මේවට හේතුව මේ කනට ඇහිච්ච දේ අපි එළියට දාපු එක නේද කන් දෙක තියෙන්නේ මොකටද කතා කරන්නද නැහැ පින්වත්නේ කන් දෙක තියෙන්නේ ආගන්න අද හොඳට මතක තියාගන්න කන් දෙක ලැබිලා තින්නේ කතා කරන්න නෙමෙයි ආගන්න කට තියන්නේ මොකටද කතා කරන්න කටට ඇහෙන්නේ එහෙනම් ඇහිච්ච නැති දේ කතා කරන්න අවසරයක් නැහැ පින්වතුනි ඇහෙන්නේ කනට කනට ඇහෙනවා නම් කතා කරන්න පුළුවන් නම් කනෙන් කියන්න පුළුවන් හැබැයි කටින් කියන්න බෑ බලන්න මේ සික්කාපදේ කොච්චර ලස්සනයිද කියලා හැබැයි අපි කනෙන් ආගත්තනේ කටින් කියනවා කටට ඇහුණද නැහනේ එතකොට අයිච්චකන්ට කතා කරන්න පුළුවන්ද බෑනේ. ඇයි එහෙනම් අයිච්චකන්ට කතා කරන්න බැරි නම් මේක කතා නොකරයි කියන ඇත්තේ. එහෙනම් අද අපේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ගැටලුවලට හේතු වෙලා තියෙන්නේ අපි ආගත්ත දේ අපිට මතක තියාගන්න බෑ. අපට ඇයිච්ච දේ අපට තේරුම් ගන්න බෑ. ප්‍රඥාව දැනුම මොකවත් නැහැ. ඇයිච්ච දේ පොඩ්ඩයි යවුනේ. ඉතුරු ටික අපි අතින් දාලා අඩුව පුරවනවා. අපට කලින් ඇයිච්ච දේවල් තියෙනවානේ ඒවත් මේකට එකතු කරනවා එක මතක කරාට රජ කාලේ කතාවක් තියෙනවනේ ඒකේ මතක වෙච්ච ටිකත් මේකට එකතු කරලා මේක රජ කාල කතාවක් වාගේ ලස්සන නිර්වචනය කරනවා අන්න මිනිස්සු මැරෙනවා පොලිසිය යනවා නඩු මුළු ගමම ඇවිලිලා එහෙනම් අද ඉඳලා පින්වතුනි මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක අපගේ ආයතන අයම ආරක්ෂා කරන්න ඕනේ. මේක අතින් කරන එකක් මේක අතින් කරන පාප කර්මයක් කියලා කවුරුත් මේක අවතක්සේරු කරන්න එපා. වචන වලින් මිනිස්සු මැරිලා තියෙන ඕන තරම් ඇයිච්ච දේ ඇයිච්ච විදිහට කියන්නකෝ වෙන විදිහට කියලා ඕන තරම් මිනිස් ඝාතන වෙලා තියෙනවා. අනිත් මිනිසුන්ට එන ප්‍රාර්ථනා කරලා අඳුන ප්‍රාර්ථනා කරලා එන වැදිලා මැරිච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා චෛතසිකයෙන් ප්‍රාණඝාත කරලා රවණ බලලා නිතර නිතර රවණ බලලා අර මිනිස්සු නිතර නිතර රවණා මේ මිනිස්සුන්ට පාඩමක් උගන්වන්න ඕනේ කියලා ඒ මිනිස්සුන් යටින් ඝාතනයටපත් වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා ඇස්වලින් ප්‍රාණඝාත වෙලා එහෙනම් අපේ අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයෙම පාණාති පාතා වේරමණී සික්ඛාපදේ කැඩෙනවා කියන එක හොඳට මතකේ තබා ගනිමු. සෑම තප්පරයක් ගානේ අපි මේ සික්ඛාපදේ කඩමින් පසු වෙන බවත් මතක තබා ගනිමු. එහෙනම් අපේ ජීවිතවල අපි සිල් ගන්න එනවා. ඇයි අපේ ගෙවල් වල තවත් සිල් ගන්න දරුවෝ නැද්ද? අපේ ගෙදර කිසිම කෙනෙක් නැද්ද කියලා බලනකොට අපට දරුවෝ ඥාතියෝ මිත්‍රයෝ ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ කට්ටිය සංසාරයෙන් එතර කරන්න අපට උවමනාවක් නැහැ. මා කරුණාවක් අනුකම්පාවක් නැහැ. මම විතරක් ඊතර වුණත් ඇති බලන්න කිසිම කරුණාවක් නැති අකරුණාවන්තකමට නේද පානාති පාතා කියලා කියන්නේ. පානාති පාතා වේරමණී කි සික්ඛාපදයට තියෙන එකම බේත මෛත්‍රී කරන එක මෛත්‍රිය නැත්තම් ඒ කියන්නේ ප්‍රාණඝාත කරනවා කියන එක නේද ධර්ම ටික දෙපොළේ දවසේ ටීවී බලාගෙන මස් මාංශ කපා මාළු යාගෙන කපා ඒගොල්ලෝ දුස්සීල වෙනවා බලාගෙන විනාශ වෙනවා තිරිසන් ලෝකවල අපායවලකින් ඉපදෙන්න പ്രേත භූත ලෝකවලකින් භූතයෙක්ලා පෙරේතෙක්ලා ඉපදෙන්න ඒගොල්ලෝ වඩනවා අකුසල ධර්ම පාප ධර්ම වඩනවා ඒ දිහා බල බලා මම මේක තදී කියලා හිතනවා නම් කිසිම කරුණාවක් මෛත්‍රියක් අපේ දරුවෝ පිළිබඳව නැත්නම් ඒ දරුවෝ විනාශ කිරීමේ චේතනාව අපට ඇති වෙලා අපේ දරුවෝ අපේ ලේ බලාගෙන ඉඳිද්දී විනාශ වෙනවා අපිට කිසිම අනුකම්පාවක් ඇති වෙන්නේ නැත්නම් මීට වඩා ප්‍රාණඝාතයක් මේ ලෝකේ තියෙනවද පින්වතුනි? මිනිස්සේ විනාශ වෙනවා නම් බේරගත්තයි කියලා කියන ජීව දාණය බේර නොගෙන විනාශ වෙන්න ඇරලා බලාගෙන ඉන්න එක අජීව දාණය කියන්නේ පාණාති පාතා එහෙනම් අපට පුළුවන්කම තියෙනවා අපේ දරුව විනාශ කරවලා විනාශ වෙන එක දිහා බලාගෙන ඉන්න අපේ මොහොමුරාලා මිනිබිරියලා විනාශ වෙනවා දිහා බලාගෙන අපට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා නම් අපි තුල කොයි මේ මපාණාතිපාත රැකිලා නැන්නේ අපේ මිනිස්සු විනාශ වෙනවා නම් අපි දැනුවත් අපේ ඥාතියෝ විනාශ වෙනවා නම් අපි දැනුවත් අපේ ගමේ ඉන්න සියලෝම දරුවෝ විනාශ වෙනවා නම් අපි දැනුවත් අපි රැකපු පාණාතිපාතාවක් තවත් ඉතුරු වෙලා කියනවාද පින්වත්නි එහෙනම් මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදයේ යථාර්ථය අපි හොඳට ගැඹුරින් සාකච්ඡා කරලා බලනකොට අපට පැහැදිලිව පේනවා අපි පාණියක ආරක්ෂා කරගන්නවා වාගේ තමන්ගේ ජීවිතය රැකගන්න තමන් වීර්ය වඩනවා වාගේ අනිත් අයගේ ජීවිතත් රකින්න රැකගන්න උදව් කරන්න ඕනේ. ඒ කියන්නේ මම මොනවද කළ යුත්තේ අනිත් අයවත් සංසාර දුකෙන් එතර කරවන්න මම අනුකම්පා කරන්න ඕනේ. ඒ පුංචි දරුවෝ පුංචි කාලේ වඩාගෙන ඇවිල්ලා වාඩි කරවල අද්දක පියාගෙන ඉන්න පුතේ කියලා එයාට ආනාපාන සතිය උස්ම දිහා බලාගෙන උරු කරලා ධර්මානුරූපීව විනයට උගන්වලා මේ බුද්ධ වද බුදුන් වැඩීම භාවනා කිරීම ධර්මයේ ශ්‍රවණය කිරීම පුංචි කාලේ උරු කරලා ඒ කට්ටියට ජීවදානය දෙන්න ඕනේ ඒ කට්ටියට ජීවිතය පූජා කරන්න ඕනේ අනේ පුතේ මේ භවයෙන් මෙතනින් එතර වෙන්න ගුණයාපත් වෙන්න සත්පුරුෂයෙක් වෙන්න මේ භවයේ දුකයි මේක ඉපදෙන්න ඉපදෙන්න මැරෙනවා මේ වේදනාව දරා ගන්න බෑ. අනේ පුතේ මේකෙන් නැවත නම් ඉපදෙන්න එපා. මට වෙච්ච දේ නැවත නැවත පුතාලා කරගන්න එපා. අනුකම්පාවෙන් ඒ කට්ටිය ඈතර කරවන්න ඕනේ. මේක තමයි ජීව දාණය දෙනමයි කියන්නේ. නැත්තම් බත් ටිකක් ව්‍යංජන ටිකක් බඩේකෝ කරල් ටිකක් කම්බලා දුන්නාම ඒක ජීව දානයක් වෙන්නේ නැහැ පින්වතුනි. ඒක ආහාරයට ගත්තාම අවශ්‍ය වෙනකොට ඒක අසුචි බවටපත් වෙනවා. පව් වෙන්න අමතක වෙනවා. මේ පින්වත්තුන් ආහාර ගන්න ඇතිනේ අවුරුදු 40ක් 50ක් 60ක් කො අවුරුදු 10කට කලින් පෙබරවාරි 19 වෙනිදා ගත්ත ආහාරය ගැන කියන්නකෝ කට්ටිය කිසිම කෙනෙකුට මතක නැහැ. එහෙනම් මේ ලෝකයේ මොකවත් මතක හිටින්නේ නැහැ. එහෙනම් දැන් ලබාගෙන පෑන් දෙකක් යනකොට අමතක වෙන මේ ලෝකයේ ස්ථීර වශයෙන් පවතින්නේ සසර දුක නිවා ගන්න ධර්මය නේද? ඇයි අපි ස්ථීර දේ පූජා කරන්නේ නැත්තේ? නිවන විතරයි මේ ලෝකයේ දුකට තියෙන එකම පිළියම. කෙලෙස් වලට තියෙන එකම ප්‍රතිකාරය තමයි ಗುಣධර්ම වැඩිම. එහෙනම් ඇයි අපේ ඥාතින්ට දරුවන්ට මිත්‍රයන්ට අපේ සහෝදරයන්ට ඇයි අපි මේ පූජාව දෙන්නේ නැත්තේ මේ දාණය දෙන්නේ නැත්තේ අනුකම්පාව මෛත්‍රිය ඒ අයට අපි දෙන්නේ නැත්තේ ඇයි මෙන්නතුනේ එහෙනම් අපේ ජීවිතවල අද ඉඳලාම අපි පුරුදු වෙමු මෛත්‍රිය වඩන්න. පාණාතිපාතා වේරමණී සික්ඛාපදය අද ඉඳලා අපි සමාදි වෙමු. අද ඉඳලා කිසිම දවසක මා විසින් කිසිම කෙනෙකුගේ ප්‍රාණයට දුකක් ලැබෙන්නේ නැහැ. අකටයුත්තක් වෙන්නේ නැහැ. ඝාතනයක් වෙන්නේ නැහැ කියලා අද ඉඳලා අපි භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙමු. අපි ලබාපු මිනිසත් භවයේ අසකන දිවනාසය සමසිත කියන ආයතන හය පාවිච්චි කරලා කිසිම කෙනෙකුගේ ප්‍රාණය ඝාතනය නොකරමේ කියලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙමු. එහෙනම් මේ පින්වත්තුන් අද ඉඳලා මේ ඇස ගැන පරිස්සම් වෙන්න, දිව ගැන පරිස්සම් වෙන්න, නාසය පිළිබඳව පරිස්සම් වෙන්න, කන්දකට ඇයෙන ශබ්දය ගැන පරිස්සම් වෙන්න, කායික චර්යාව පිළිබඳව පරිස්සම් වෙන්න සිටිවිලි ගැන පරිස්සම් වෙන්න කිසිම කෙනෙකුගේ සිතට කයට දුකක් නොලැබෙන විදියට ආයතන අය මේ නාම රූප ධර්මයන් එක්ක කටයුතු කරවන්න අපගේ ජීවිතයේ අපි ධර්මානුකූල පරිස්සම් කරගන්න නැත්නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපෝ විනයට අනුව අපි ඇසිරෙන්නේ නැත්නම් පින්වතුනි සෑම කප්පරයක් ගානේ යම්කිසි ජීවිතකගේ සිතට කයට දුකක් ලැබෙනවාමයි ඇයි ගොඩාක් වයසට යනකොට අපේ දරුවෝ අපට සලකන්නේ නැත්තේ? ඒගොල්ලන්ට අපි නිවන දීලා නැහැ. සත්පුරුෂ භාවය උගන්වලා නැහැ. පුංචි කාලේ ඉඳලා සිල් සමාදන් කරවලා පන්සලේ එයාව සත්පුරුෂ දරුවෙක් කළේ නැහැ. ඒ නිසා ගුණ ධර්ම දන්නේ නැහැ. යම්කිසි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඇවිල්ලා අනේ අපේ ආන්තරනේ මට දරුවෝ 10ක් ඉන්නවා 8ක් ඉන්නවා කිසිම කෙනෙක් මට සලකන්නේ නැහැ කිව්වොත් මම සාදුකාර දෙයලා කුටියට යනවා භාවනාවට ඒකේට උත්තරයක් මම ළඟ නැහැ පින්වතුනේ පුංචි කාලේ ඉඳලා අම්මයි තාත්තයි ගෙදර බුදුන් බුදුන් වඳින්න කියලා බුදුන් වඳින්න උරු කළා නම් ගුණධර්ම වැඩුවා නම් පන්සිල් රැකෙවුවා නම් පුංචි කාලේ ඉඳලා දෙපොළට සිල් ගන්න චාරිත්‍ර උරකලා නම් එයා උරක උරපලලා ලේදනවා මගේ මෑණියන්ට පිපාසයි එයා කලල මස් කපලා පූජා කරනවා මගේ පියාණන්ට බඩගිනේ කියලා එයා බෝධිසත්වයෙක් වෙනවා පින්මතුනේ එයා මේ ලෝකේ තමන් සතු සෑම දෙයක්ම අබැටේ ඉඳලා විශාල වස්තුවක් වෙනකම්ම දෙමව්පියෝ වෙනුවෙන් පූජා කරනවා එයාගේ ජීවිතය ගැන එයා කල්පනා කරන්නේ අම්මා තාත්තට මම මොනවද දෙන්නේ කියලා කල්පනා කරන්නේ. එහෙනම් පුංචි කාලේ ඉඳලා ධර්මයේ නොදීපේක අපේ වරදක් නේද? අපේ දරුව සිල් ගන්න නැත්තේ අපේ වරදක් නේද? පොඩි කාලේ ආ දන්නේ නැති කාලේ ඉඳලා ඇයි අපි උරුකලේ නැත්තේ? ධර්මානුකූලව ධර්මයෙන් යව පෝෂණය කළේ නැත්තේ ඇයි? එයා පංචකාමයන් වලට උරුකලා පංචකාමයන් වලට දෙන කැමැත්ත වැඩි කළා. ඒ කාම ඡන්දය නිසා එයා වයසට ගිහලා ඔත්පල වෙනකන් ඉන්ද්‍රියයන් දුර්වල වෙනකන් ඉන්නවා. සිල්ගන්න නිවන් දකින්න ඒ කාලේ අම්මා තාත්තගේ වටිනාකම් පිළිබඳව ධර්මයේ ඇයෙනවා. අම්මා තාත්තා සිහි කරලා ධම් විතරයි දෙන්න පුළුවන්. කවන්න කවන්න අම්මා තාත්තා ජීවතුන් අතර නැහැ. අපේ ඉස මතට ගිනි අඟුරු ගොඩ ගාගෙන තියන්නේ අපිමයි පින්වතුනේ අකාලේ අපි අසරණ වෙන්න අසත්පුරුෂ දරුවෝ හදලා තියන්නේ අපිමයි. දැන් ඉඳලා කල්පනා කරන්න දැනුත් මොකවත් වෙලා නැහැ. දරුවන්ටකින් අනුකම්පාවෙන් කියන්න අනේ මගේ පුතේ මට සිල් ගන්න තනියෙන් යන්න බෑ තනියට එන්න. අම්මා තාත්තට ආදරේ නම් මාසෙකට එක දවසක් අපි වෙනුවෙන් කැප වෙන්න හේතුව පුතා පුංචි කාලේ මාස 6ක් විතර රාදවල් දෙකේ මං නිදි වැරුවා. අසුචි මල මුත්‍රා මගේ ඔඩොක්කේ දානකොට මම ඒවා හැමදයක්ම සන්තෝෂයෙන් පිරිසිදු කරලා පුතා රැක බලාගත්තා. පුතාට බඩගිනි කියනකොට යටිපතුලේ ඉඳලා ඉසමුදුන වෙනකම්ම මගේ ලේ ටික උණුණා කිරි බවට ඇරුණා පුතාගේ පිපාසය නැති කරගන්න ඒ පුපා පිපාසය සංසිඳවන්න මගේ මුළු සර්වාංගය මම පුතාවෙන් කැප කළා ඇයි පුතේ මාසෙකට එක දවසක් මට පූජා කරන්න බැරිද කියලා අහලා බලන්න. ඒ පුතා කැමති වෙනවා ඇත්ත තමයි. මගේ අම්මා තාත්තා ජීවිත කාලේ මට පූජා කළා නම් එක දවසනේ ඉල්ලන්නේ. අවුරුද්දට 365 දවසෙන් දවස් 12ක් මගෙන් ඉල්ලන්නේ මේකවත් දෙන්න බැරි නම් මම මොනතරම් අසත්පුරුෂ පුතෙක්ද අඟුලිමාල මට වඩා හොඳයි කියලා ඉතිහාසගත වෙනවා මං එහෙම කරන්නේ නැහැ මම දරුව කෙනෙක් වෙන්නේ නැහැ කියලා ඒ දරුවා සිල් ගන්න එනවා. එහෙනම් ඒ දරුවගේ සිත් අදන්න. ඒ දරුව දහමට ලැබි කරන්න දැන් ඉඳලාවත් ඒ දරුවෝ සත්පුරුෂ දරුවෝ බවට පත් කරන්න, ಗುಣධර්ම වලට පුරුදු කරන්න. මේම අපට ඒ දරුවා ගුණ ධර්ම වලට පුරුදු කරන්න පුළුවන් නම් ඒ දරුවන්ගෙන් ඉටු වෙන සේවාව මහා පරිමාණයෙන් අපි බලාපොරොත්තු නොවන විදියට වෙනවා අපේ නිවසේ දරුවා කවදාද දවසක බුදු මැදුරක් බවට පත් කරනවා ඒ විහාරස්ථානයේ බුදුවරයා බවට අපිව පත් කරනවා. උදේ දවල් අවස බුද්ධ පූජා පවත්වනවා. බේසජ්ජ පූජා, ගිලම්පස පූජා පවත්වනවා. ආගන්තුක සත්කාර වලින් අපේ සිත මත් වෙන තරමට අපෝපස්ථාන ලැබෙනවා. අපගේ අනුපාඩු දැන් ඉඳලා කල්පනා කරන්න මේවා දැන් හදන්න නැත්නම් ජීවිතේ කවදාවත් හදන්න බෑ පින්වතුනි හදන්න කාලයක් උදා වෙන්නේ නැහැ එහෙනම් අද දෙපොළේ දවසේ Tamanගේ ජීවිතය ගැන ගොඩාක් දේවල් තීරණය කරන්න සෑම තප්පරයක් ගානේ Taman ලබාපු මිනිසත් භවයේ කරලා තියෙන හොඳ නරක දෙක ගැන මෙනෙහි කරන්න අයහපත් දේවල් අද ඉඳලා ප්‍රතික්ෂේප කරලා අයින් කරන්න යහපත් දේවල් මෙනෙහි කරලා ඒවා නැවත නැවත සංවර්ධනය කරගන්න තමන්ගේ වෙච්ච අඩුපාඩු ඔක්කොම නිවැරදි කරගන්න පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන භාග්‍යතුන් වහන්සේගේ සික්ඛාපදය අද ඉඳලා ආයතන අයතුලින්ම වරන්දු වෙන්න සමාදම් වෙන්න එහෙනම් අපගේ ජීවිත කාලය තුල මාගේ ජීවිත කාලය අවසාන උස්මෙලන තාක්කල් අසකන දිවනාසය සමසිත පාවිච්චි කරලා කිසිම ලෝක සත්වයෙකුගේ සිතට කායට දුක් නොදමේ කියන සික්ඛාපදය අද අපි සියලෝම දෙනා සමාදි වෙමු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 මාගේ ජීවිත කාලය තුලදී මා ජීවත් වෙන අන්තිම මොහොත දක්වා ඇස කන දිව නාසය සමසිත යන සලායතන පාවිච්චි කර මේ ලෝක සත්‍යයේ සිතට කයට දුක් නොදැනී සමාධි යාමි. හොඳයි අද අපේ විශේෂ සික්ඛාපදයක් සමාදි වුණා. අපගේ සලායතන පාවිච්චි කරලා මේ ලෝක සත්‍යයේ සිතට කායට දුක් දෙන්නේ නැහැ කියලා මේ සමාධි උනේ පාණාති පාතා වේරමණී සික්ඛාපද සමාදියානි. අද ඉඳලා අපගේ නම අයින්සක ඒ කියන්නේ අපි භාගතුමාසේගේ සරණාගතයෝ යටාත් පාත් වෙලා අහිංසක චෛත්‍යයක් බවට පත් වෙමු. මේ ලෝකයේ කිසිම පුරා කෝඹියෙකුට, වේයෙකුට, සත්වයෙකුට, මාළුවෙකුට අපි කරදර නොකරමු. කිසිම දරුවෙකුට, ඥාතියෙකුට, මිත්‍රයෙකුට, මිනිසෙකුට හිංසාවක්, පීඩාවක් වචනකින්වත්, සිතවිල්ලකින්වත් නොකරමු. අද ඉඳලා අපි අහිංසක චරිතයක් බවට පත් වෙමු. අද ඉඳලා තථාගතයන් වහන්සේගේ සරණ යමු. උන්වහන්සේ දේශනා කරපු සත්‍යර්මයේ සරණ යමු. ඒ සද්ධර්මයේ සරණ ගින් සෝවන් සකු르දාගාමි අනාගාමි අරියත් එච්ච ඒ උත්තම ආර්ය සංඝයාගේ සරණ යමු එනම් අද ඉඳලා අපි තිසරණේ සරණ යනවා මේ තුරුණුවන් සරණ ගිහිල්ලා අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරනවා මේ ධර්ම දේශනාව තුළින් අපි දැනගත්තා සෑම තප්පරයක් ගානේ අපේ ජීවිතය අපි ප්‍රාණඝාත කරලා තියෙනවා අනන්ත අප්‍රමාණ මේ ලෝක සත්‍යයට දුක් දීලා තියෙනවා ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය පාවිච්චි කරලා මේ ලෝකෙට දුක් දෙන එකමයි මම කරලා තියෙන්නේ එහෙනම් අද අපි පෑදුනා අපි තේරුම් ගත්තා අවබෝධ කරගත්තා මම මොනවද මේ ලෝකේ කරලා තියන්නේ කියලා අද ඉඳලා මම අලුත් මිනිසෙක් අලුතෙන් මම ඉපදුනා එහෙනම් මේ අලුතෙන් ඉපදිච්ච මේ උපාසක උපාසිකා කියන මේ වාසනාවන්ත පින්වතුන් භාගතුන් වහන්සේගේ සරණ යන්න සත්‍යර්මයේ සරණ යන්න සංඝයාගේ සරණ යන්න අහිංසක වෙන්න කිසිම සතෙකුගේ සිතට කයට දුක් දෙන්න එපා මේක නැවත නැවත මෙනෙහි කරමින් මෛත්‍රී ගමනක් බවට පත් කරගන්න. එහෙනම් අද මේ ශ්‍රවණය කරපු ධර්ම දේශනාව මේ කමඨාන මේ උත්තරීතර මෛත්‍රී ගමන අපගේ ජීවිතයට විශාල ආශිර්වාදයක් වේවා ಗುಣධර්ම සම්පූර්ණ කරන්න නිර්වාණ පණිවිඩයක් වේවා භාවනාවක් වේවා මේ ලබාපු මිනිසක් භවයේ සසරෙන් එතර වෙන්න මේ අවවාද අනුශාසනාව මේ ධර්ම දේශනාව අප සියලු දෙනාටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් වෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි